අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම අයං භදංතා නමෝ තස්ස භගවත අරහත සම්මා සම්බුද්ධංස නමෝ තස්ස භගවත අරහත සම්මා සම්බුද්ධංස නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්ධංස චතුන්නං භික්ඛවේ අරිය සත්‍යානං අනනුබෝධා අප්පටිවේධා ඒවනිදං දීඝමන්දානං සන්ධාවිතං සංසාරිතං මමං තේවතුම් හාකං ചാති පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුසිනාරාව බලා වඩින ගමනේදී බොහෝ ධර්ම ඊටාම කෙටියෙන් භික්ෂූන් වහන්සේලාටත් දායක දායකාවන්ටත් දේශනා කරන්නට යෙදුණා. ඒ ගමනදී හමු වෙන පස්වෙනි ගම තමයි කෝටිග්‍රාමය කියලා කියන්නේ. මේ කෝටිග්‍රාමය කියන ගමේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඊටාම කෙටියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරන්නට යෙදුණා. මේ බුද්ධ ශාසනයේ හදවත වගේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. ඒ ගැන ධම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙනවා යතෝචකෝ මේ භික්කවේ මේසු චතුසු අරිය සත්‍යේසු එවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං සවිසුද්ධං අහෝති මහණෙනි යම් කලක පටන් මට තුන් වැළුමක් ඇති දොළොස් ආකාරයක් ඇති මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව යථා භූත ඥාන දර්ශනේ පහළ වුණාද ඒ ගැන අවබෝධය ලබා ගත්තක අතාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණයා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අබසම්බුද්ධෝ පච්ඡං ඥාති ඒක කෙටි කරලා ගත්තාම මහණෙනියේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව ਸਰව ප්‍රකාරයෙන් අවබෝධ ලැබුණට පස්සේ මම මේ දෙවියන් සහිත ලෝකයා අතරෙහි නිරුත්තර වූ සම්්‍යක් සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රතිඥා දුන්නා. මේ කාරණයෙන් පේනවා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා අවබෝධ කරගත්තු ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයේ බව. ඊළඟට අපට හිතෙනවා තව බොහෝ ධර්ම තියෙනවා. මේවට මොකද වෙන්නේ කියලා. ඒ සේරම මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනයක් තියෙනම අංගුත්තර නිකාය තික නිපාතයේ චිත්තායතන සූත්‍රය කියලා. ඒකේ වදාරලා තියෙනවා අවිද්‍යා පච්චයා සංඛාරා කියන මේ කොටස දුක්ඛ සත්‍ය හැටියට අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියන මේ ප්‍රතිලෝම පැත්ත නිරෝධ සත්‍ය හැටියට ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ප්‍රධාන ධර්මයේ තමයි හේතුඵල ධර්ම මේ හේතුඵල ධර්ම ඊටාම සැකයෙන් දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය හතරක් වශයෙන් ඊළඟට මධ්‍යම ප්‍රමාණයෙන් පටිච්ච සමුප්පාදයේදී අංග 12ක් වශයෙන් දේශනා කළා ඊළඟට විස්තර වශයෙන් ප ဋ ාණ දේශනයේදී අංග 24ක් වශයෙන් දේශනා ඉතින් මේ අනුව බැලුවහම මේ හේතුඵල ධර්මයන් හතරක් වශයෙන් 12ක් වශයෙන් 24ක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගත්තාම සියලුම ධර්ම ඇතුළත් වෙන බව සක්ෂදස්සේ පැහැදිලි. බුදුරජාණන් වහන්සේ වදාරනවා චතුන්නං භික්කවේ ධම්මානං චතුන්නං භික්කවේ අරිය සත්‍යානං අනනුබෝධා අපපටි වේදා ඒවමිදං දීගමද්ධානං සන්ධාවිතං සංසරිතං මමං චේව තුම්මාකං මානෙනේ සතරක් වූ ආර්ය ධර්මයන් අවබෝධ කර නොගැනීමෙන් අනුබෝධ නොකිරීම මමත් නුඹලත් මේසා මහත් දීර්ඝ කාලයක් මේ සංසාරයේ එහාට මෙහාට දුව ඇවිද්දා කියලා. ඒකට බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයා වහන්සේටත් මෙතුවක් කලක් මේ සංසාරයේ ඉපදීමට මැරීමට දුව ඇවිදීමට හේතුුනේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර නොගැනීමෙන් කියලා බුදුරජාණන් වහන්සේ බදාරන. පතමේසං චතුන්න කවර හතරක්ද දුක්ඛස්ස භික්ඛවේ අරිය සත්‍යස්ස ඒක කෙටි කළා ගත්තාම මහණෙනි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අනුබෝධ නොකිරීමෙන් අවබෝධ නොකිරීමෙන් මමත් නුඹලත් මේ සා මහත් දීර්ඝ කාලයක් මේ සංසාරයේ දුව ඇවිද්දා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. චතුරාර්ය සත්‍ය කියනකොට පුලුල් විෂයක්. සුළු වේලාවකින් ඒක විස්තර කරන්නට බෑ. නමුත් අපට ලැබිලා තිබෙන කාල වේලාවේ හැටියට ඒ පිළිබඳව සාරාංශයේ වගේ කරුණ ස්වල්පයක් විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඥාන හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ශ්‍රුතමය ඥානය කියන එක. බණ දහම් අහලා මතකයේ තබාගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ ධර්ම හතර චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා තේරුම් ගන්නවා. එදා අද වගේ පහසුකම් තිබුණේ නැහැ. ගුරුවරයාගෙන් අසාගෙන මතකයේ තබාගෙන මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව තේරුම ඇති කර ගන්නවා. ඒකට කියනවා ශ්‍රුතමය ඥානය කියලා. ඊළඟට දෙවෙනි එක වවත්තාන ඥානය කියලා. ඊතා සැකයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධ කරගෙන ඊළඟට ඩිංගක් විස්තර වශයෙන් තේරුම් ගන්න. දැන් දුක්ඛ සත්‍ය කියනකොට ජාති ජරා මරණ ආදී මේ අංග 12කින් යුක්ත එක දුක්ඛ සත්‍යයි කියලා තේරුම් ගන්න. ඊළඟට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේවා සමුදය සත්‍යයි කියලා තේරුම් ගන්න. ඒ තණ්හාවගේම ඉතිරි නැතුව ප්‍රහාණය කිරීම අත්තර දැමීම බැහැර කිරීම ආලය නොකිරීම මිදීම නිරෝධ සත්‍යයි කියලා තේරුම් ගන්නවා සම්‍යක් දෘෂ්ටි ආදී මේ අංගාටෙන් යුක්ත වූ මාර්ගය මාර්ග සත්‍යයි කියලා තේරුම් ගන්නවා මේ විදිහට මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව බෙදා වෙන්කොට තේරුම් ගන්න අවස්ථාව තමයි වවත්තාන ඥානය කියලා සඳහන් වෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි සම්මර්ෂණ ඥානය කියන එක. සම්මර්ෂණය කරනම කියන්නේ අපේ යමක් අතට අරගෙන අතගාලා බලන්න වගේ. රූප වේදනාදී ධර්ම සිතින් අල්ලාගෙන හිතින් පරිමදලා ඒවැ තියෙන අනිත්‍ය ආදී ලක්ෂණ වටහා ගන්න අවස්ථාව මේ සම්මර්ෂණ ඥානය කියනකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කිරීමක් තියෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් නිරෝධය මාර්ගය කියන දෙක පිළිබඳව භාවනා මානසිකාරයක් නැහැ. ඒ නිසා මේ දෙක පැත්තකට කරන. ඊළඟට දුක්ඛ සමුදය කියන දෙක ඉතිරි වෙනවා. සමුදය පිළිබඳව අමුතියෙන් ක්‍රියා කළ යුතු දෙයක් නැහැ. දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමෙන්ම මේ සමුදේ ප්‍රහාණයටපත් වෙනවා નિરાයාසයෙන්. ඒ නිසා අප හැම දිනාටම සම්මර්ෂණය කරන්න කටයුතු කරන්න තියෙන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳවයි. දුක්ඛ සත්‍ය කියනකොට බුදුරජාණන් වහන්සේ ඊටාම කෙටියෙන් දේශනා කරලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. කොහොමද අපි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනා වශයෙන් සම්මර්ෂණය කරන්නේ? ප්‍රායෝගික වශයෙන් අපි නිදසුනක් අරගෙන බලමු. සමාධි විදර්ශනා භාවනා කරන යෝගාවචරයෙක් තමන්ගේ ඇහැට හමු වෙන රූප දර්ශනයක් අනිත්‍ය වශයෙන් සලකන. එතකොට ඒ රූප දර්ශනයයි ඒක දර්ශනය කර ගැනීමට උපනිශ්‍රේ වන ඇස එහෙම නැත්නම් චක්කුප්පසාදය රූපස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ දක්ුණා ලද රූපය පිළිබඳව කැමැත්ත හෝ අකමැත්ත ඇති වෙනවා. එතකොට එතන වේදනා ස්කන්ධය පහළ වෙනවා. ඒක වරණ වශයෙන් හෝ හැඩහුරුකම් වශයෙන් හෝ අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා. එතකොට එතන සංඥා ස්කන්ධයත් පහළ වෙනවා. ඒ රූප දර්ශනයේ පිළිබඳව චේතනා පහළ වෙනවා රාග ද්වේෂ ආදී සිතුවිලි පහළ වෙනවා එතකොට සංස්කාර ස්කන්ධයත් එතන ඇති වෙනවා ඒ අරමුණ දැන ගැනීම වශයෙන් විඥාන ස්කන්ධයත් පහළ වෙනවා මේ විදිහට මේ අරමුණක් මෙනෙහි කිරීමේදී රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම තමයි අපි භාවනා මානසිකාරයට ගන්න. මේ එකක් ගැන කියලා දුන්නේ සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේ අනෙක් පහ ගැනමත් මේ විදියයි. මෙන්න මේක තමයි සම්මර්සණය කිරීම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මේක සම්මර්ෂණය කරන හැටි ඒක විස්තර කරන්න කාලයක් නැහැ යන්තම් නම් ටික වතරක් පමණක් කියා දෙන්නම් යංකින්ච රූපං අතීතානාගත පච්චන් පන්නං අජ්ජත්තිකං වා බාහිරං වා ඕලාරිකං වා සුකුමං වා හේනං වා පනීතං වා යං දුරේ වා සම්තිකේ වා සබ්බන්තං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාතේ සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා වදාරලා තියෙනවා. මේ රූපය ගැන කිව්වේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඔක්කොම ගැන මෙහෙම දේශනා කළා කියලා. එතකොට අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධ අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන පනීත දූරේ සන්තික කිය මේ 11 ආකාරයකින් සම්මර්ෂණය කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මෙන්න මේක තමයි සම්මර්සන ඥානය කියලා කියන්නේ. මෙතෙක් කියන ලද ශ්‍රුතමය ඥානය, වවත්තාන ඥානය, සම්මර්සන ඥානය කියන මේ තුනම අනුබෝධ ඥානයට ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළනේ චතුන්නං භික්කවේ ධම්මානං අනනුබෝධා කියලා අනුබෝධන කිරීමෙන් මේ අනුබෝධ ඥානය කියන එක ලෞකිකයි. ඒ නිසා ශ්‍රුතමය ඥානය වවත්තාන ඥානය සම්මර්සන ඥානය කියන මේ ඔක්කොම අනුබෝධ ඥානයට ඇතුළත් වෙනවා. මේ තුන්වෙනි එක ඊළඟට හතරවෙනි එක තමයි පටිවේද ඥානය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගැනීම ප්‍රතිවේද ඥානය කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ වදාරළම තියෙනවා මේ දුක්ඛ සත්‍ය කියන එක පරිඤ්ඤාභි සමේ වශයෙන් අවබෝධ කරගන්නට ඕන. සමුදය සත්‍ය පහානාභි සමේ වශයෙන් අවබෝධ කරන්නට ඕන. නිරෝධ සත්‍ය සත්‍ය කිරියාභි සමේ වශයෙන් අවබෝධ කරන්නට ඕන. මාර්ග සත්‍ය භාවනාභි සමේ වශයෙන් අවබෝධ කරන්නට ඕන. ඒ ගැන අපි තව ඩිංගක් තේරුම් ගන්නට බලමු. දැන් දුක්ඛ සත්‍ය කියන එක පරිඤ්ඤාභි සමේ වශයෙන් අවබෝධ කළ යුතුය. සංකෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා කියනවා. පිරිසිඳ දැනගන්නවා කියලා කියන්නේ නිවැරදිව තේරුම් ගැනීම. දැන් අපේ සිංහල බණ පොත්වල තියෙනවා අතඹුලක්සේ අවබෝධ කරගත්තා කියලා. අතඹුල කියලා කියන්නේ අතට ගත්තු නෙල්ලි ගෙඩිය. ඉස්සර බොහෝ දෙනා අතේ නෙල්ලි ගෙඩියක් තිබිලා තියෙනවා නෙල්ලි ගෙඩියක් හපලා තියෙනවා. නෙල්ලි ගෙඩියක් අතට ගත්තාම ඒක ගැන හොඳ තේරුමක් ලබන්න පුළුවන් ඒ මේ අත පෙරලලා. අන්න ඒ වගේ දැනගන්න එක තමයි පරිඥාත කරනවා පිරිසිඳ දැනගන්නවා කියලා දේශනාවේ සඳහන් මේක තුන් ආකාරයකින් විස්තර වෙනවා ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා. ඥාත පරිඥා කියලා කියන්නේ පච්චත්ත ලක්ෂණ කියන ඒ ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ වශයෙන් අවබෝධ කිරීම. ද රූපස්කන්ධයේ කඩන බින්දන ලක්ෂණයෙන් යුක්තයි. වේදනාස්කන්ධයේ විඳීම ලක්ෂණයෙන් යුක්තයි. සංඥාස්කන්ධයේ හැඳින ගැනීම ලක්ෂණයෙන් යුක්තයි. සංස්කාරස්කන්ධය රැස් කිරීම ලක්ෂණයෙන් යුක්තයි විඥානස්කන්ධය අරමුණු දැන ගැනීම ලක්ෂණයෙන් යුක්තයි මේ පහේ ලක්ෂණ පහක් තියෙනවා ඒවට කියනවා පච්චත්ත ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ කියලා මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධය ලබා ගැනීම තමයි ඥාත පරිඥා කියලා සඳහන් අපේ අටුවාවල සඳහන් වෙනම දිට්ඨි විසුද්ධියේ ඉඳලා සංකා විතරණ විසුද්ධිය තෙක් මේ ඥාත පරිඥාවට භූමියයි කියලා. ඊළඟට දෙවෙනි එක තේරණ පරිඥා කියන එක. සාමාන්‍ය ලක්ෂණ කියන පොදු ලක්ෂණ වශයෙන් අවබෝධ කරගන්න. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පහටම පොදු ලක්ෂණයක් තමයි අනිත්‍ය ලක්ෂණය. දුක්ඛ අනාත්මාදී ලක්ෂණත් එහෙමයි. අන්නේ පොදු ලක්ෂණ වශයෙන් අවබෝධ කර ගැනීම තමයි තීරණ පරිඥා කියලා කියන්නේ. කාංකා විතරණ විසුද්ධියේ ඉඳලා ඊළඟට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ භංග ඥානයතේ මේ තීරණ පරිඥාවට භූමියයි කියලා විස්තර දෙනවා. තුන්වෙනි එක තමයි පහාන පරිඥා කියලා. දැන් පුජ්‍යලික ලක්ෂණ වශයෙන් තේරුම් අරගෙන ඒ අනිත්‍ය ආදී වශයෙන්ත් අවබෝධ කරගෙන ඊළඟට ඒවා පිළිබඳව තිබෙන්නා වූ ආශාව චන්ද රාගය දුරු කරන අවස්ථාව තමයි පහාන පරිඥා යනුවෙන් සඳහන් ඒක ක්‍රියාත්මක වන්නේ මේ විදියටයි. අනිච්ඡානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඥං පජහති. අනිච්ඡානුපස්සනාව වඩමින් නිත්‍ය සංඥාව ප්‍රහාණය කරන. දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥං පජහති. දුක්ඛානුපස්සනාව වඩමින් සුඛ සංඥාව ප්‍රහාණය කරනවා. අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජහති. අනාත්මානුපස්සනා වඩමින් ආත්ම සංඥාව ප්‍රහාණය කරනවා. නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දිං පජහති. නිබ්බිදානපස්සනා වඩමින් නන්දි කියන සප්‍රේතක තණ්හාව ප්‍රහාණය කරනවා. විරාගානුපස්සනං භාවෙන්ත රාගං පජහත. විරාගානුපස්සනාව වඩමින් රාගය ප්‍රහාණය කරනවා. නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජහත. නිරෝධානුපස්සනාව වඩමින් සමුදය ප්‍රහාණය කරයි. පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ ආදානං පජහති. පටිනිස්සග්ගානුපස්සනාව වඩමින් ආදානය කියන්නේ මේ ලෞකික දේවල් තණ්හාවෙන් බදා ගැනීම අල්ලා ගැනීම ඒක ප්‍රහාණය කරයි. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග කියන මේ අනුපස්සනා බලයෙන් නিত্য සංඥාව සුඛ සංඥාව ආත්ම සංඥාව සප්‍රේතික තණ්හාව රාගය සමුදය ආදානය කියන මේවා ප්‍රහාණය කරන මෙන්න මේකට කියනවා පහාන පරිඥා කියලා භංග ඥානයේ ඉඳලා ඉදිරියට මේ පහාන පරිඥාව ක්‍රියාත්මක වෙනම ඒක ලෝකෝත්තරත් වෙනම ලෞකිකත් වෙනවා මෙන්න මේක තමයි මේ දුක්ඛ සත්‍ය කියන එක පිරිසිඳ දැනගන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා "කයිදං බික්කමේ දුක්ඛං අරිය සත්‍යං අනුබුද්ධං පටිබුද්ධං" මහණෙනි දුක්ඛාරය සත්‍ය මම අනුබෝධ කළා ප්‍රතිවේද කළා. දුක්ඛ සමුදයං අරිය සත්‍යං අනුබුද්ධං පටිබුද්ධං දුක්ඛ සමුදය ආර්ය සත්‍යය අනුබෝධ කළා ප්‍රතිවේද කළා. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං අනුබුද්ධං පටිබුද්ධං දුක්ඛ නිරෝධාරිය සත්‍ය අනුබෝධ කළා ප්‍රතිවේද කළා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අරිය සත්‍යං අනුබුද්ධං පටිබුද්ධං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය අනුබෝධ කළා ප්‍රතිබෝධ කළා අවසානයේදී වදාරනවා උච්චින්නා භවතණ්හා කේනා භව නෙත්ති කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මම සම්පූර්ණයෙන්ම මේ තණ්හාව ප්‍රහාණය කළා. භව තණ්හාව. භව තණ්හාව නිසා තමයි මේ මරණයට බය වෙන්නේ. කාම රූප ආරෝප කියන ලෝකයන් පිළිබඳවත් පංච උපාදානස්කන්ධය පිළිබඳවත් ඇතිවෙන ආශාව තමයි මේ භව තණ්හාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ භව තණ්හාව ප්‍රහාණය කළා කියලා දේශනා කළා. ඊළඟට කේනා භව නෙත්ති. භව නෙත්ති කියන්නේ තණ්හා නැමැති රැහැන. බුදුරජාණන් වහන්සේක කඩලා බිඳලා දැම්මා. දැන් ගවයෙකුගේ බෙල්ලට ලණුවක් දාලා ඇද්දාම අදින අදින දිහාට යනවා. ඒ වගේ මේ සත්‍යයෙන්ගේ බෙල්ලට දාලා තියෙනවා තණ්හා නැමැති රැහන ලණුව. අදින අදින දිහාට යනවා. මනුෂ්‍ය ලෝකයට ඇද්දාම එහෙට යනවා ඇදෙනවා තණ්හාවේ. දිව්‍ය ලෝකයට ඇද්දාම එහෙට යනවා. සතර අපායට ඇද්දාම එහෙට යනවා. බඹලවට ඇද්දාම එහෙම යනවා. මේ විදිහට අදින අදින දිහාට යන්නේ තණ්හාව නැමැති රැහන ලනුව නිසායි. බුදුරජාණන් වහන්සේ වදාරනම මානෙනි මමේ තණ්හා නැමැති රැහන සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා දැම්මා කියලා. මේ විදිහට එදා කෝටි ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඊතා කෙටියෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කර වදා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම කියන එක ප්‍රාතිහාර්යයක් නෙමෙයි. අපට බලුවන් මේ ප්‍රායෝගික වශයෙන් ප්‍රතිපත්‍ය ධර්මයන් පිරීමෙන් මේක අවබෝධ කරගන්න. නිදසුනක් වශයෙන් බැලුවහම මේ භාවනා යෝගයෙන් යන මාර්ගය තමයි සප්ත විසුද්ධිය කියලා කියන්නේ. ඒ සප්ත විසුද්ධියේ කාංකා විතරණ විසුද්ධිය කියලා එකක් තියෙනවා. මේ කාංකා විතරණ විසුද්ධිය කියන එකට යනකොට මේ භාවනා කරන අයට පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෞකික වශයෙන් අවබෝධ කරයි. දිට්ඨි විසුද්ධිය පහු කළායි මෙතෙන්ට යන්නේ ඒ දිට්ඨි විසුද්ධියේදී දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බව දේශනාවේ සඳහන් වෙනවා. ඊළඟට කාංකා විතරණ විසුද්ධියේදී සමුදය සත්‍ය අවබෝධ කරගන්න බව සඳහන් වෙනවා. තවදුරටත් අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වුවාම මාර්ග සත්‍යත් අවබෝධ කරගත්ත වෙනවා. නිරෝධ සත්‍ය ලෞකික වශයෙන් අවබෝධ කරන්නට බෑ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන මේ පිළිවෙලට මේ සියලු සංස්කාරයන්ගෙන් සංසිඳුන නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි කියලා හිතන් තේරුම් ගන්න. ඒ වගේම භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට මේවා නිතරම ඇති වෙනව නැති වෙනව දුක්ගෙන දෙනවා. මේවා අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් වැටහීම ඇති වෙනකොට මේ නිතරම වෙනස් වෙන. කැඩිලා බිඳිලා යන දුක්ගෙන දෙන මහා වදබන්ධනයක් ගෙන දෙන මේවෙන් වෙන්වීමම සැපයි කියලා හිතන් නිවන පැත්තට හිත නැමෙනවා. මේ විදිහට මේ දෙආකාරයකින් නිර්වාණයත් ලෞකික වශයෙන් අවබෝධ කරගන්නවා. මේ විදිහට ලෞකික වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නම එහෙම අවබෝධ කරගෙන ඒක මෝරවාගෙන තමයි ඊළඟට ලෝකෝත්තර වශයෙන් අවබෝධ කරගන්නට තියෙන්නේ. ඒ නිසා මේ නෛර්යානික බුද්ධ ශාසනයේදී මේවා අපිට අවබෝධ කරගන්න බලුවම් ප්‍රායෝගික වශයෙන් කටයුතු කළා. හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕනේ. මේ නෛර්යානික වූ බුද්ධ ශාසනයේ අවබෝධ කරගන්න තියෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සමාධි දර්ශනා භාවනා මාර්ගයේ ගමන් කළාම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා හැමදෙනා මේ ගැන කල්පනාවට ගන්නට ඕන. මේ නායදිනායක සාසනයෙන් ප්‍රයෝජන ගන්නට හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕනේ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ත්වං සදාති එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජනීය කොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේ